මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්මක ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍යාම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යාම්පි ධම්මං සරණං ගච්ඡාමි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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सद्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාවිදු සම්බවිදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං යෝ දසංහක්ඛේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං නමේ ආචාරියෝ අන්ති සදිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්තිමේ පටිපුග්ගලෝ අහං හි අරහා ලෝකේ අහං සත්තානුත්තරෝ අහං හි අරහං ලෝකේ අහං සත්තාං කරෝ ඒකෝ සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි භූතෝ ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ආහං ඡං අමත දුන්දු භීති සද්ධාවන්ත පින්වතුනි නියම කල්යාණ මිත්‍රයෙකු මුණ ගැසීම ජීවිතයක සිහි කටයුතු අවස්ථාවක් කල්යාණ මිත්‍රයෙකු හමු වීම තුලින් නොමඟට හැරුණු ජීවිතයක් පවා යහමඟට හරවා ගැනීමට අවස්ථාව සැලසෙනවා මේ ලෝකයේ පාළුණු ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මුණ ගැසුණු සිහි කටයුතු අවස්ථාව මතකයට නගා ගැනීමෙන් එක්තරා ආසරණයක සසර දුක් කෙලවර කර ගැනීම පිළිබඳ දැඩි තීරණයක් ගත්තු අවස්ථාවක් මේ ගාථාශ්‍රින් අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන ධර්මචක්‍ර සූත්‍රය දේශනා කරන්නට බරණැසට ඒ යන අතරමඟදී උපක කියන නම ඇති ආජීවකයෙක් මුණ ගැසුණා. ආජීවිකයෙක් කියලා කියන්නේ ඒ කාලේ යම්කිසි ආගමික දර්ශනයක් අනුව ජීවත් වුණු කෙනෙක්. එතකොට මේ උපක ආජීවකයා බුදු පියාණන් වහන්සේගේ ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න භාවය දැකලා ශරීර වර්ණයේ සෞම්‍ය ස්වභාවය දැකලා පැහැදිලා කියනවා ඇවැත්නි ඔබේ ඉන්ද්‍රියන් ඊටාම ප්‍රසන්නයි චවි වර්ණය ශරීර වර්ණය ඊටාම පිරිසිදුයි ඔබ කවරෙක් උදෙසා පැවිදි වුණු කෙනෙක්ද ඔබගේ ආචාර්යවරයා කවුද කවර නම් ධර්මයක් ඔබ අනුගමනය කරනවාද කියලා එතකොට තමයි බුදු පියාණන් වහන්සේ අපි අර ප්‍රකාශ කළ ගාථා දේශනා කළේ තමන් වහන්සේ පිළිබඳ හැඳින්වීමක් හැටියට සබ්බාභිහෝ සබ්බවිදු හමස්මි මම හැම දෙයක්ම ජයගත්තු කෙනෙක්. සබ්බ විදූහාමස්මි හැම දෙයක්ම දැනගත්තු කෙනෙක්. සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ හැම ධර්මයක්ම පිළිබඳව හැම දෙයක් පිළිබඳව නොවැළඳු කෙනෙක්. ඊළඟට සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං ජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ හැම දෙයක්ම අතහැරලා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්ත තත්වයටපත් වුණු කෙනෙක්. සයන් අභිඥාය කමුද්දිසෙයන් මමම මේ ධර්මයේ හරියාකාර තේරුම් අරගත්තු නිසා කවරෙක් ආචාර්යවරයෙක් වශයෙන් දක්වන්නේද? ඊළඟට කියනවා අහංහි නමේ ආචාර්යෝ අත්ති මට ආචාර්යවරයෙක් නැත. සදිසෝ මේ නවිජ්ජති මාහා සමාන කෙනෙක් නැත. දෙවියන් සහිත ලෝකේ සදේවකස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුද්ගලෝ. දෙවියන් සහිත ලෝකේ මට කිට්ටු කරන්න පුළුවන් සමාන කරන්න පුළුවන් කෙනෙක් නැත. අහංහි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ මම තමයි ලෝකයේ රහත් බව ලබාගත්තු අනුත්තර උත්තරීතර වූ ශාස්ත්‍රවරයා ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම තනිවම සම්මා සම්බෝධිය ලබාගත්තු කෙනෙක් සීති භූතෝස්මි නිබ්බුතෝ සිසිල් භාවයටපත් වූ කෙනෙක් වෙමි සීති භූතෝස්මි නිබ්බුතෝ නිවුනේ වෙමි ධම්මචක්කං පවත්තේතුම් ගච්ඡාමි කාසිනං පුරං ධර්මචක්‍රයේ පැවැත්වීමට මම කසී රටට යනවා අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දුරින් අන්ධ වූ ලෝකයේහි මම අමෘත බෙරය වාදනය කරමින් අමෘත බෙරය හඬ නගමි. එමුනම් අමෘත බෙරය කියලා කියන්නේ නිවන් අමා මහ බෙරය ගසමි. කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හැඳින්වීමක් කළා. එතකොට උපකාජීවකයා ඊළඟට කියනවා දැන් ඔබ මේ කියන විස්තරය අනුව ඔබ අනන්ත කියන කියන නාමය ලබන්න සුදුසුයි. අනන්ත ජිනේ කියලා කියන්නේ හැම දෙයක්ම ජයගත්තු කෙනෙක් කියන එක. ඒකට බුදු පියාණන් වහන්සේ තවත් ගාථාවකින් දේශනා කරනවා. ඔව් ඒ කාරණේ ඇත්ත. මේ ආශ්‍රවයන් ක්ෂය කළ නිසාත් හැම පාප කර්මයන් ජයගත්තු නිසාත් මට ජින කියන නාමය පාවිච්චි කරන්න සුදුසුයි කියලා. එතකොට ඒක අහලා අර උපකාදීවකයා කියනවා ඒක වෙන්න පුළුවන් ඇවැත්නි කියලා හිස සලලා වෙන මාර්ගයක ගියා. එතකොට ඊළඟට මේ උපකාජෝකිය පිළිබඳ ප්‍රවෘත්ති මේ විදිහට සඳහන් වෙන්නේ. ඒ ගියේ වංගහාර කියන ජනපදයකට ඒකේ මුවබැද්දන් වාසය කරන ගමකට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ මුවබැද්දන් අතර ප්‍රධාන මුවබැද්දා මේ ආජීවකයා ගැන පැහැදිලා ශ්‍රද්ධාව ඇති කරගෙන රහත් කෙනෙක් කියලා හිතාගෙන උපස්ථාන කරන්න පටන් ගත්තා. දිනපතායේ දානමාන ආදී කටයුතු කරමින්. එහෙම යන අතරේ එක් අවස්ථාවක මේ මුවබැද්දට ඈත ගමක මුවදැඩ මේ යන්න සිද්ධ වුණා. එතකොට Tamanගේ චාපා කියන දියණියටත් අනිත්තර දරුවන්ට එහෙම නෑන්ට කිව්වා මේ අපේ මගේ රහතන් වහන්සේ පිළිබඳව හොඳට උපස්ථාන කරන්න මන් නැති අතරේ කියලා. ඒ මුවද්ද ගියාට පස්සේ පසුවදා මේ උපකාජීවකයා අර ඒ මුවද්දගේ ගෙදරට ආවම අර චාපා කියන දියණිය දානෙ දෙන්න ඉදිරියට ආවම ඒ දර්ශනයෙන් මේ උපකාජීවකයාට දැඩි රාගසිතක් ඇති වෙලා අර අරගෙන ගිය දාණයවත් වළඳන්නේ නැතුව ඒක පැත්තකින් තියලා මම මේ ඡාපාව මේ තැනදී ලැබුණොත් මට මම ජීවත් වෙනවා එහෙම නැත්නම් මැරෙනවා කියලා එහෙම ආහාරත් නොගෙන निराහාරව මැරෙනවා කියලා වැතිරලා හිටියා. ඉතින් හත් දවසක්ම ගෙවුණා හත් දවසකට පස්සේ අර මෝ වැද්ද ආපහු ගෙදර ආව හැටිම ඇහුවේ කොහොමද මගේ රහතන් වහන්සේ ගැන සෙව්වද කියලා. එතකොට අර දියණිය කිව්වා එක දවසයි පින්ඩපාතේ ආවේ කියලා. ඉතින් ඒ සැරේ කලබලයට දුවගෙන ගිහිල්ලා යනකොට මේ අර ආජීවකයා මේ වැතිරලා ඉන්නවා දැකලා ස්වාමීනි මොකද ආසනීපේ කියලා පාපිරිමදමින් අහනවා. එතුගන කියන්නේ නෑ. ඒ අතට මේ අතට පෙරලෙනවා. එතකොට කියන්න කියන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා පෙරැත්තේ කරාම යම්කිසි ආකාරයකින් Tamanගේ අදහස ඇඟෙව්වා. එතකොට මේ මුව වැද්දාහනවා. ඔබට යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් රස්සාවක් කරන්න පුළුවන්කම තියනවා කියලා. මම එහෙම යමක් ඉගෙනගෙන නෑ කිව්වා. එහෙනම් ගිහි ජීවිතය ගෙනියන්න අමාරුයි කිව්වා. එහෙනම් මම මේ ඔබේ මස් කද අදින්නම් ඒ මස් කඩ ගෙනහිලා විකුණන්නම් ඒ රස්සාව කරන්නම් කියලා. හා හොඳයි කියලා. එතකොට මොහොවැද්දා ටික දවසක් අර ඊළඟ හිටිය නිසා ඒ දවසක් මේ ආදිවිකියා තමන්ගේ යාළුවෙකු ගෙදර නවත්තගෙන ඉඳලා එනාට ගෙදර එකගෙන ගිහිල්ලා අර තමන්ගේ දියණිය සරණ පාවා දුන්නා. ඉතින් කල්යාමේදී මේ දෙන්නට සුභද්ද කියලා ඒ දරුවෙක් ඇති වුණා. චාපා දියණිය මේ කියන මේ තැනැත්තිය අර දරුවා නලවන්නේ ආජීවකයාගේ පුතා මස්කත්කාරයාගේ පුතා අඬන්න එපා අඬන්න එපා කියලා අර කෙනෙහිලි වශයෙන් මේ උපකාරීවිකයට හිත රිදෙන ආකාරයෙන් දරුව නලවනවා එතකොට මේ කීප දවසක් එහෙම කියනකොට මේ ආජීවකයට තරහ ගිල්ලා කිව්වා හිතන්න එපා මම අනාථ කෙනෙක් කියලා මට ඉන්නවා යාළුවෙක් අනන්ත ජන කියලා උඹ මේ විදිහට මට නිග්‍රහ කළොත් මම යනවා ඒ මගේ යාළුවා ළඟට කියලා කිව්වා. කොහොමම දිගට කරගෙන යනකොට එක දවසක් දැඩිවම කිපිලා යන්න සූදානම් වෙනවා. එතකොට මේ චාපා ඇය මේ උපක ආදිවිකයට ගිහි වුණාට පස්සේ ව්‍යවහාර කළ තියෙන කාල කියලා නම. කාලය යන්න එපා. ඒ විදිහට තරහ වෙන්නේ නැතුව ඉන්න මේ මමත් මේ මගේ ඥාතිනුත් ඔබට බොහොම අවනතයි කියලා නවත්ත ගන්න උත්සාහ කරා. එතකොට නමුත් කාල දැඩිවම Tamanගේ අදහසේ පිටලා යන්න හදනකොට කියනවා මාවැනි රූපවන්තියක් ඒ Tamanගේ රූපය ගැන විස්තර කරමින් මාවැනි රූපවන්තියක් ඇතහැරලා කොහෙද යන්නේ? එතකොට මේ උපග කියනවා ඒ ওই විදිහට කියන ඒවායින් ටිකක් කිව්වත් ඇති නුඹ කෙරෙහි ඇල්ම ඇති කියන කෙනෙකුට මහා එහෙම කියන නවත්ත ගන්න බෑ හරියට අර කුරුල් වැද්දෙක් කුරුල්ලකු අල්ල ගන්න උත්සාහ කරනවා වගේ නුඹ මහා නවත්ත ගන්නයි බලන්නේ මම යනවාමයි කියලා කෙනෙකුට ඔන්න ඊළඟට කියනවා ඔබේ මේ පුතා අතහැරලා ගියොත් මෙහෙම කෙනෙක් අතහැරලා යන්නේ මොකද කියලා කිව්වහම මේ රූපක කියනවා නුවණැත්තන් තමන්ගේ දරුවන් භාර්යාවන් ඥායතින් ධනෙ හැම එකක්ම අතහැරලා ගිහිල්ලා පැවිදි වෙනවා කියලා කිව්වහම කියනවා එහෙනම් නුඹ ගියොත් එක්ක දරුවාට ගහලා මරනවා පොළවේ ගහනවා ඒ කියලා ඔන්න තර්ජනයක් වගේ කරනවා ඊළඟට උපක කියනවා නුඹ මේ දරුවා බලු කෙනෙකුට දුන්නත් මං ආපහු හැරෙන්නේ නැහැ කියලා දැඩිවම ඒක යන්න සූදානම් වුණා අන්තිමේදී මේ චාපා කියනවා හොඳයි එහෙනම් ඔබ කානකටද යන්නේ කොයි දිශාවටද කොයි නගරයටද යන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට කිව්වා අන්න නේරංජරා නගරෙන් ඈත එහා පැත්තේ ඉන්නවා මගේ අනන්ත ජන කියන යාළුවා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දුක් කෙලවර කිරීමට ධර්මයේ දේශනා කරනවා මම උන්වහන්සේ ළඟට යන උන්වහන්සේ මගේ ශාස්ත්‍රෝරයා වන්නේ. ඒකට ඒ අවස්ථාවේ මොන හේතුවකින් නමුත් අර ජාපාවට යම් කිසි ශ්‍රද්ධාවක් ඇති වෙලා කියනවා. හොඳයි එහෙනම් ඔබ යනවා නම් මා වෙනුවෙන් තථාගතයන් වහන්සේට වන්දනා කරන්න, පැදුණු කරන්න කියලා. ඉතින් හොඳ ඒ ටික නම් කරන්න කියලා. ඔන්න ඉතින් උපක ගිහිල්ලා පිටත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනකොට ඒ ඒ කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන උන්වහන්සේට පෙනුණා මේ නවස්ථාව. දැකලා සංඝයා වහන්සේට කල්තබාම කිව්වා මෙන්න මෙහෙම යම් කිසි කෙනෙක් ඇවිල්ලා ආනන්ත ජින කොහෙද කියලා අහුවොත් ඒ තැනත්තා මා ළඟට එකගෙන එන්න කියලා. ඉතින් අර උපගත් තැනින් තැන යමින් කෝ අනන්ත ජින කෝ අනන්ත ජින කියලා එහෙම සොමින් ගිහිල්ලා ජේතවනාරාමයට ඇවිල්ලා විහාරයේ මැද ඉඳගෙන අනන්ත ජින යන් වහන්සේ මට දකින්න ඕනේ කිව්වම සංඝයා වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට එක ගියා. එතකොට මේ උපක අහනවා භාග්‍යසුන් වහන්සේට මාව අඳුන ගන්න පුළුවන්ද? ඕ මට මතකයි මෙච්චර කල් කොහෙද හිටියේ? ඉතින් කිව්වා මම වංගහාර ජනපදේ කියලා. ඕක දැන් මහලවිර නේද ඉන්නේ? නරකද මහාන වුණාම කියලා අහුවාම මම බොහොම කැමැතියි මහාන වෙන්න කියලා. ඉතින් ඊළාට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ සමගට පැවරුවා මහාන කිරීම. මහාන කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා. නොබෝ කලකින් දැඩිව භාවනා කළා. නොබෝ කලකින්ම අනාගාමී තත්ත්වය ලබා ගත්තා උපක. එතකොට අනාගාමී භාවය ලබාගෙන ඒ ධර්මයේ සඳහන් වෙන ආකාරයට යම් අවස්ථාවක අපවත් වෙලා අවිහ කියන බ්‍රහ්ම ලෝකය කියන්නේ සුද්ධාවාසය අනාගාමී කට්ටියට අයිති ඒ ලෝකය සුද්ධාවාසයේ අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා උපන් හැටියෙම රහත් වෙලා තියෙනවා. ඒ ධර්මයේ සඳහන් වෙනෝ සංඝයා වහන්සේලා හත් නමකගේ නම් උපක ඇතුළු අවිහ බ්‍රහ්ම ලෝකෙ උපන් හැටියෙම රහත් බව ලබාගෙන ඊට පස්සේ ඉතින් යථාගාලෙදි පිරිනිවන් පෑව හැටියට ඉතින් ওই විශේෂ සිද්ධියයි එතන තියෙන්නේ. ඊළඟට ඊට අමතරව කියවෙනවා අර උපක ගියාට පස්සේ ඡාපාටත් ඒ තුලින් ඇතිවෙච්ච ශෝකය තිස්තැවුල නිසා උපගිය මාර්ගයෙන්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා මෙහි නිසස්නේ පැවිදි වෙලා ඡාපා රහත් මිහින් වහන්සේ කෙනෙක් වෙලා පිරිනිවන් පෑවා කියලා. එතකොට මේකයි මේ ධර්ම කතාව අපි කෙටියෙන් ගත්තොත් මේ කථාන්තරයේ තුල විශාල වටිනාකමක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව හැටියට මේ කෙටි ගාථාගේ වෙනොත් බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලෝකයට ප්‍රකාශ කිරීමක් වගේ වෙන කෙටි ප්‍රමාණයකින් අතීත ආචාර්ය වෘත්තිය ගැන හිත යොදලා තියෙන බව පේනවා උන්වහන්සේලා කියනවා ඒක ප්‍රථම ධර්ම දේශනාව නොවන්නේ මොකද ඒක අහන් හිටි උපක යම්කිසි ඒ එයින් මාත්‍රයෙන් යම්කිසි මාර්ගඵල ආදියක් ලබා ගත්තේ නැහැ. ඒක උපක ආජීවකයට වාසනා සම්පත්තියක් පමණක් වුණා කියලා. ඒ කියන්නේ ඒක උපකාර වුණා. අන්නේ උපකාර වුණු ආකාරය ගැන අපි ටික හිතලා දනකොට ඒක මොකද හිතේ දාන්න අපි කල්පනා කරන්නේ. ඇතම් කෙනෙක් මෙන්න මේ සිද්ධිය විශේෂයෙන් මේ කාලයේ ਵਿਚාර මාධ්‍ය අනුව ඒ සිද්ධි විග්‍රහ කරන්න උත්සාහ කරන අය මේක තුල බුදුරජාණන් වහන්සේට නිග්‍රහ වෙන විදිහේ අදහසුත් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ ගාථාවල කියුනේ තමන් වහන්සේ බුදු බව කියලා ඒ තමන් වහන්සේගේ විශේෂ ශක්තියෙන් ප්‍රකාශ වුණා. ඔය ඇතම් කෙනෙක් ඔය ආත්ම වර්ණා කියලා කියන්නේ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ උපක ඔබ කවුද කියලා ඇහුවාම මේ තරම් දිග වර්ණාවක් කළත් මේ උපකාජීව කියා වෙන්න පුළුවන් ඇවැත්නි කියලා වෙන මාර්ගයක ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද එහෙම ඒ විදිහේ දිග හැඳින්වීමක් කළේ කියන එක ඇතම් කෙනෙකුට ප්‍රශ්නයක්. ඒක ප්‍රතිඵලදායක නැtei කියලා. නමුත් අපිට ඊට පස්සේ වුණු සිද්ධි වලින් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේට ඒ අතීත අනාගත වර්තමානයේ කාලත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා මේ කාරණේ දැනගෙනම බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඒ බුද්ධත්වය පිළිබඳ ප්‍රකාශයක් උපකාරීව යට කළේ. අපි ඒකට පොඩි නිදර්ශනයක් හැටියට ගත්තොත් මේ කාලේ මේ අයට තේරුම් ගන්න පහසු වෙන්න. දැන් අපි හිතමු යම්කිසි විශේෂඥ වෛද්‍යවරයෙකුට යම්කිසි කෙනෙක් හමු වෙනවා. එයා පිළිබඳ කරුණාවක් ඇති කරගෙන ඕනේ. ඒ විශේෂඥ වෛද්‍යවරයාට පේනවා මෙයාට යම්කිසි ලෙඩක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් කල්ැතිවම කියනවා ඔබට බරපතල අසනීපයක් වුණොත් මගේ සහායනයට එන්න කියලා අර තමන්ගේ උපාධි මාලාව අඩංගු කාඩ් පතක් දෙනවා. දැන් මේ කාලේ විසිටින් කාඩ් පත කියලා කියන්නේ අන්න ඒ වගේ යම්කිසි කාඩ් පතක් දෙනවා. අමාරුවක් වුණොත් මගේ සහායනයට එන්න කියලා. ඒ වගේ දෙයක් බුදු පියාණන් වහන්සේත් කරේ. බුදු පියාණන් වහන්සේ දත්ත වශයෙන් තමන් වහන්සේම හඳුන්වා තියෙන වෙන ධර්මයේ ඒ තැන්වල සල්ලකත්තු අනුත්තරෝ අනුත්තර ශල්්‍ය වෛද්‍යවරයා හැටියට. මොකද්ද මේ ශල්්‍ය වෛද්‍යරයා කරන්නේ බුදු පියාණන් වහන්සේ සත්වයාගේ හදවතේ ඇනිලා තියෙන තණ්හා නැමැති උල ඇදලා දානවා. ඒ විෂ ඊය ඇදලා දානවා. ඉතින් මෙතෙන්දි ගරේත් අර උපක ආජීවකයට ඇනිලා තිබුණ ඊය ඇදලා දැමීමයි. ඊය දෙආකාරික ඊයක්. ඉස්සෙල්ලා දැන් ඇත්ත වශයෙන්ම මෙතන ඡාපා කියන වචනයත් ඒක සංකේතවාදයක් අනුව කියනව නෙවෙයි. නමුත් පුදුම ගැළපීමකින් ඡාපා කියලා කියන වචනේ තේරුම මේ නම පවා නමේ අදහස දුන්න. එතකොට ඒ දුන්නෙන් ආපු මල් සැර ගල් සැර දෙකෙම පීඩා විඳින කෙනෙක් මේ උපක ආජීව කියා. ඒකට බෙහෙත් ගන්න ආවේ අර අනුත්තර ශල්‍ය වෛද්‍යවරයාගේ සායනයට නෙවෙයි ශාසනයට. එච්චරයි වෙනස තියෙන්නේ. බුද්ධ ශාසනයට පැමිණලා අර තුවාලේ හොඳ කරගත්තා. ඉතින් ඔන්නෝක අනුව අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. එතෙන්දී උන්වහන්සේ අර උපක ගැන අනුකම්පා වෙනුයි අච්චර තමන් වහන්සේ පිළිබඳ තමන් ලබාගත් සම්බෝධිය පිළිබඳ විස්තරය ඒ කෙලෙස් නැති කර බව ඊළඟට තමන් යන තැන බ්‍රහ්මරණස්පුරට මේ කසී රැටියන්ගේ රටට ගිහිල්ලා මම අමාබේ මහබෙරය ගන්නවායි අන්ත වූ ලෝකයා අන්ත වූ ලෝකෙහි මම නිවන් අමාබෙරය නාද කරනවා කියලා ඒ ප්‍රකාශය කළේ මොකද අවස්ථානුකූලව උපකට තමන් වහන්සේ හමු වෙන්න ඉඩ සැලසීම් වශයෙන් ඒකට එතන මේ ධර්මතාව අපි දැක්කා ඊළඟට ඒ අර කථාන්තරය තුලත් අපිට හිතා ගන්න පුළුවන් මේ සංසාර දුක ඒක එකිනාට ප්‍රකට වෙන ආකාරය. දැන් ආජීවකයා හැටියට බොහොම දුෂ්කර තපස් කෘත එහෙම රකිමින් ඒ විදිහ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ කෙනෙක්. නමුත් පුදුම අන්දමේ ජීවිත පරිවර්තනයකට පාත්‍ර වුණා. කෙලස් වලට අහු වෙලා බුදු පියාණන් වහන්සේට ඒ කාරණේ පේන්නේ නැති යම් කිසි කර්මපටලැවිල්ලක් නිසා අන්තිමට අර දාපා පිළිබඳ ඇල්මක් ඇති කරගෙන විවාහ ජීවිතයකට ඇතුල් වෙලා ඊළඟට ඒක තුලින් කලකිරීමක් ඇති කරගෙන තමයි නිබ්බිදා කියලා කියන්නේ. ඒකම හරවගත්ත සසර කලකිරීම. අන්තිමටම තද කලකිරීමක් නිසා තමයි අන්තිමට අච්චර උත්සාහ කළා. නොයෙක් විදිහේ උත්සාහ කළා ඒ ඡාපා තමන්ගේ රූප සම්පත්තිය ගැන මතක් කරලා දෙන දරුවා ගැන මතක් කරලා ඒ එකකටවත් කන් දුන්නේ නැහැ. තමන් දැඩිව අරගෙන තීරණය අනුව දුක් කෙලවර කර ගන්නට බුදු පියාණන් වහන්සේ සොයාගෙන ගියා. පමණක් නෙවෙයි ඒකේ අනිත් ප්‍රතිඵලය තමයි අන්තිමට චාපාත් ඇවිල්ලා රහත් මෙහිණින් වහන්සේ කෙනෙක් වුණා. ශාසනය පෝෂණය වුණා උන්වහන්සේ අර ඒ දෙදෙනා බැමිණීමෙන් ඒ කටයුතු දැකලා තමයි බුදු පියාණන් වහන්සේ කෙනෙකුට දුක් කෙලවර කරගන්න අවස්ථාව සැලසීම් වශයෙන් ඒ තමන්ගේ උපාධි මාලාව වගේ ඉදිරිපත් කළේ තමන්ගේ ශක්තියෙන්. ඉතින් මේ කථාන්තරය තුනේත් අපට මේ බුද්ධ ගුණේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් බුද්ධ ඥානයේ වටිනාකම ඊළඟට ඒක අනුවම අපිට හිතා ගන්න පුළුවන් දැන් ජීවිතයක ඇති දුක්ඛම් කටළු තුලින්ම කෙනෙක් හැරෙන ආකාරය අපි කලින් අවස්ථාවලත් මතක් කරලා තියෙනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේණි තුනක් මේ මුළු මහත් සංසාරයේ තියෙන ආස්වාද ආදීනව නිස්සරණ කියලා ආස්වාද පක්ෂය උඩ ආස්වාද පක්ෂය පංචකාම සම්පත්තියට අදාළව ඒ ආස්වාද පක්ෂයටයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇත්ත වශයෙන් මේ ලෝකයේ ආස්වාද පක්ෂයක් නැත්නම් ලෝකයා මේ පංචකාමයන්ට ඇලෙන්නේ නැත්. ඒක තියෙන බව පිළිගන්නවා. නමුත් ඒක ටිකයි වැඩි හරිය තියෙන ආදීනව. ඒක තේරෙනකොට ඔන්න කලකිරීමක් ඇති වෙනවා. ඒක තුලින්ම කලකිරීමක් ඇති වෙනවා. ඒ ඊළාට කලකිරීම තුලින් ඊළාට ඒක ගැඹුරින් කල්පනා කරලා මේකට විසඳුමක් හැටියට කල්පනා කරලා තමයි ඊළාට නිස්සරණය කියලා කියන නික්මීම කියන්නේ. නෙක්ඛම්මය. නෙක්ඛම්මය දක්වාම ගියා මෙතන මේ ඔබ කලිනුත් ඒ ආගමික ජීවිතයක් ගත කළ කෙනෙක් තමන්ගේ පරිහානිය වුණ ආකාරය ගැන ආවර්ජනා කළ හිතලා බලලා මේ ස්ත්‍රී රූපයට රැවටීම නිසා මෙහෙම දෙයක් මට වුණා කියලා කල්පනා කරලා ඒ හැම එකක්ම අතහැරලා දාලා නෙක්ඛම්ය නැවතත් මතු කරගෙන තමයි ශාසනයේ තත්ත්ව ලැබුවේ. ඉතින් මේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතයක නිවනට නැඹුරු වෙන්න උපකාර වෙන කාරණා. අත වශයෙන් මේ බාහිර සිද්ධි වලින් පමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙනෙකුට නුවණැති කෙනාට කල්පනා කරනකොට අමුතු සිද්ධිය වුණත් මේ පංචස්කන්ධය ගැන හිතලා බැලුවත් මේකම ඇති ඒ සසර දුක් කෙලවර කර ගැනීම සඳහා කියන ආකාරයට අතහැරලා යන්න එහෙම නැත්නම් පලා යන්න. ඒ කාරණේ බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාට ගැඹුරු අර්ථවත් යම්කිසි උපමා කතාවකින් ඉදිරිපත් කළා. මේ විදිහටයි මේ කතාව යන්නේ. ඔන්න මහණෙනි සර්පය හතර දෙනෙක් ඉන්නවා බොහොම උග්‍ර විස ඇති. ඔතෙන්ට එනවා යම්කිසි මිනිසෙක් දුකට අකමැති, සැපයට කැමැති, ජීවත් වෙන්න කැමැති මරණයට අකමැති කෙනෙක් වෙනවා. එයාට ඒ ළඟ ඉංග්‍රීස කියනවා මෙන්න සර්පින් හතර දෙනෙක් ඉන්නවා බොහොම උග්‍ර විෂය ඇති. දැන් ඔබට තියෙන්නේ මේ සර්පයින් කලින් කලට නියම වෙලාවට නැගිටවන්න ඕන. නාවන්න ඕන. කවන්න ඕන. නිදි කරවන්න ඕන. ඔන්න ඔය දිනචරියාවයි නුඹට මේ සර්පයෙන් පිළිබඳ කරන්න තියෙන්නේ. මේ එක සර්පෙක් හරි කිපුණොත් නුඹට එක්ක මරණය එහෙම නැත්නම් මරණයට හා සමාන දුරකට පැමිණෙනවා. කැමැති දෙයක් කරන්න කියලා කියනවා. එතකොට මේ මිනිසයා මේ වැඩේ බාරගන්නේ නැහැ බය දුවනවා. මේ සර්පයා හන්තනට බය දුවනවා. ඉතින් දුවන අතරේ ඔන්න මේ බේරෙන්න අයිනේ දුවන්නේ. ඔන්න ඒත් අර මගේ ඉන්න මිනිස්සු වෙන්න ඇති කියනවා. ඔබේ පිටිපස්සෙන් එනවා මරන්න සතුරු වදකයෝ පස් දෙනෙක්. අහුණු තැන මරන්න. කරන්න තියෙන දෙයක් කරන්න කියලා. ඉතින් මේ මිනිසයා එහෙම තවත් බයෙන් තවත් ඈතට දුවගෙන යනවා. දුවගෙන යනකොට තවත් පිරිසක් කියනවා ඔන්න හය වෙනුවෙක් කෙනෙක් කෙනවා මිත්‍රයෙකුගේ සීලාවෙන්, ඒ කියන්නේ ඇතුළත් කෙනෙක් හැටියට පෙන්නලා කඩුවකුත් උස්සගෙන යන්නේ. නුඹ දැක්ක හැටිය බෙල්ල කපන්න සූදානම් වෙලා තව හය වෙනි වදකියෙකුත් පිටිපස්සෙන් එනවා. ඒකට මේ දැනත්ත වඩාත් බයෙන් දුවගෙන දුවගෙන යනවා. ගිහ යනකොට ඔන්න පාළු ගමක් හම්බ වෙනවා. ඔය පාළු ගමේ ඇතුල් වෙනවා ඒ ගෙවල් වලට. ඇතුල් වෙනකොට ගෙවල් හැම එකක්ම හිස්. ගෙවල් වල අල්ලන භාජන භාජන පවා හිස්. ඊළඟට අර ඒ කිට්ටුව ඉන්න අය කියනවා ඔන්න මේ අර ගම් පහරන හොරු කාණ්ඩයක් එනවා ගමට වදින්න. මේ පාළු ගමට වදින්න. කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා එතනොත් ඊළඟට දුවනවා. දුවගෙන දුවගෙන යනකොට හමු වෙනවා දිය කඩක්. ලොකු දිය කඩක් හමු වෙනවා. ඉතින් ඊළඟට බලනකොට දන්නවා මේ පැනත් දැන් පේනවා මිගොඩ බය සහිතයි. මහා භයානකයි මේ පැත්ත. එහා පැත්ත නම් නිර්භයයි. ආරක්ෂා සහිතයි. නමුත් නැවක්වත් නැහැ, පාලමක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒ කිට්ටුව තියෙන ගස්වල අතු එහෙම කඩලා පවුරක් බැඳගෙන. ඒ පවුරත් උපකාරකේන අත්පා ඒක උත්සාහයත් ව්‍යායාමයක් යොදලා පවුර උපකාර කරගෙන ඒගොඩට යන ඒගොඩට ගිහිල්ලා අත් වශයෙන් මේ විගොඩට ගිය පුද්ගලයා එනට හඳුනන බ්‍රාහ්මණය හැටියට ඒ තත්වයට යනවා. ඔන්න ඒ උපමා කතාව ඉදිරිපත් කළා ඊළඟට ඒ උපමාව තෝරනවා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේට තේරුම් කරලා දෙන මේ උපමාව දැක්වීම මොහොකටද කියලා. ඒකට ආදාළ අංග විවරණය කරමි. මේ සර්පය හතර දෙනා කියලා දැක්ුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූතයන් අපේ මේ ශරීර සකස් වෙලා තියෙන සතර මහා භූතයන්. එතකොට අර කිව්වේ මේ සතර මහා භූතයන් සර්පය හතර දෙනෙක් හැටියට දක්වලා තියෙන්නේ. මේගොල්ලෝ දැන් ජීවිතය තුල කරන්නේ දවසක් පාසා වෙලාවට මේ හතර දෙනා නැගිටවනවා. නාවනවා. කවනවා. නිදි කරනවා. මේ ධාතු හතරෙන් මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ සර්පය හිටි ගමන් කිපෙනවා. ඒවට තමයි ඔය වාත කෝප, සෙම් කෝප එහෙම කියලා කියන්නේ. ඒ ධාතු හතරේ විෂමතාවල් නිසා ඒවා කුපිත වෙලා සමහර විට මැරෙනවා එහෙම නැත්නම් මරණය හා සමාන ආබාධ රෝග වලට පාත් වෙනවා. ওই ටික කියන්නයි බුදු පියාණන් වහන්සේ අර උග්‍ර විෂ ඇති සර්පයන් හතර දෙනාගේ උපමාව දැක්කේ. එතකොට ඒකෙන් පලා යනවා. පලා යනවා කියලා කියන්නේ ඒන් හිතම ඈත් කර ගැනීමයි එතන කියන්නේ. අන්න අර නික්කම් අදහසයි මෙතන කියන්නේ. බාහිර සිද්ධි වලින් වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ ශරීරය දිහා බලලම මේ ධාතු හතර සර්වය හතර දෙනෙක් හැටියට දකිනවා. මේගොල්ලෝ අවදි කරවන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන ඒ ඔක්කොම අත්කල්ලා එක්කෙනෙක් කියපුණා මං අමාරු වෙන්න කියලා අන්න පුද්ගලයා දුවනවා. එතනින් දුවනවා. දුවන අතරේ ඔන්න අර මිනිස්සෙන් කියනවා ඔය දුවලා බේරෙන්න බෑ ඔන්න පස් දෙනෙක් එනවා පිටිපස්සෙන් වදකයෝ. සතුරු වදකයෝ. දැක්ක හැටි මරන. කවුද මේ පස් දෙනා? එතන බුදු පියාණන් වහන්සේ ඒක විග්‍රහ කරන්නේ මේවා. පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි මේ බෞද්ධයන් හැටියට කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේ පුද්ගලයා හැටියට තෝරන්නේ ආත්මයක් ඇති කෙනෙක් හැටියට නෙවෙයි නිරන්තරයෙන් වෙනස් වීමෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙන අනිත්‍ය ඒ වගේම දුක් ස්වභාවය ඇති අනාත්ම ස්වභාවය ඇති මේ ස්කන්ධ පහත් ගොඩවල් පහ මේ ගොඩවල් පහ යොන්න වදකින් හැටින් දක්වලා තියෙනවා. ඉතින් මේකත් ওই වෙන තැන්වල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මොකද මේවට වද කියෝ කියලා කියන්නේ. රූප වේදනා ආදී ඇති තාක් තමයි කෙනෙකුට මරණයක් හෝ මරණ බියක් ඇති වෙන්නේ. මැරෙන්නේ කියන සංකල්පය ඉන්නේ මේ පංචස්කන්ධයේ ආශ්‍රයනය. ඒන් පිට නොවේ. ඒකයි ඒකට බදකියෝ කියලා කිව්වේ. මේ පහ අල්ලගන්න තාක් මරණ බය තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ උපාදාන චුදාන ස්කන්ධය අල්ලගන්න. ඒ පිළිබඳ ඇල්ම ඇති තාක් අපට මරණ බය තියෙනවා කියන එකයි එතන කියන්නේ. ඒක නිසා ඒකත් ඇතෑරලා දුන දීමයි අරිනාට කියන්නේ. ඊළඟට 6 වෙනුම කියාපු එක ටිකක් ගැඹුරු කාරණයක්. ඉතින් කියන්නේ 6 වෙනි වදකයා එයා ඇතුළත් කියන අර අරය සතුරුනේ අර පස් දෙනා මෙයා හරියට මිතුරුකගේ ලීලාවෙන් එන කෙනෙක්. චරපුරුෂයෙක් වගේ. එයා හඳුන්වලා තියෙන්නේ ධර්මයේ හඳුන්වන්නේ නන්දි රාග කියලා. නන්දි රාග කියලා කියන්නේ සතුටු වීම සහ ඇලීම, සතුට සහ ඇලීම කියන එක. ඊටාම සියුම් මන්දමින් දැන් සතුට සහ ඇලීම කියන එක යාළුවෙක් හැටියටයි පේන්නේ. දැන් අර උපකාජීවකයටත් යාළුවෙක් හැටියටයි පේනුනේ ඒක. ඒ හැඟීම. ඒක තුලින් වෙච්ච විපත්තිය තමයි අන්තිමට අර බන්ධනෙට අහුවෙලා මහා දුක් ගොඩකට පටලැවුණා. මාරයට මස්කත් අදින්න සිද්ධ වුණ අන්තිමට. යන්නේ මේ වගේ දෙයක්. එතකොට ඒ නන්දි රාග කියලා කියන්නේ අර 6 වෙනි වදකයා. එයාත් එන අයියුවාම ඒක තවත් බයෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා ඊළඟට ඔන්න පාළු ගමක් හමු වුණා කියලා. ඒක තෝරන්නේ පාළු ගම හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සලායතනය කියලා ওই ධර්මයේ උගන්වනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා. මෙන්න මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය 6. මනසත් සහිතව ඒ බලනකොට 6යි. මේ ඉන්ද්‍රිය 6 ධර්මයේ හඳුන්වලා තියෙන්නේ මෙතන පාළු කියලා කියන්නේ මොකද ආත්ම තත්වයක් නෑ මේ එකකවත්. ඇසත් අනාත්මයි. ඇස ඇතුලේ නෑ ආත්මයක් කියලා. මම මේ මාගේ කියලා ව්‍යවහාරයේ තියුණාට මොකද? කනත් එහෙමයි. ඇස කන නාසය දිව කය මන. ආත්ම දෘෂ්ටිය බොහෝ දුරට රඳා පවතින්නේ ඔන්න ඕවා ආශ්‍රය කරගෙන. ඇස කන නාසය දිව කය. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවා ආත්මත්වයෙන් ශූන්‍යයි. ආත්මයේ හැටියට ගන්න දෙයක් නෑ මෙතන. පාළුගම් ඊළාට ගම්පහරන සොරුන් හැටියට දක්වන්නේ ඒ බාහිර ආයතන කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇසට රූපය. ඇස පහරන්නේන රූප. කන පහරන්නේන ශබ්ද. පහරනවා කියලා කියන්නේ ගසා ගන්නවා වගේ. ඉතින් ඒ වදියට ඇහැට තියෙන බාධකයේ තමයි අර ගම් පහරන සුරු කිව්වේ ඒකයි. දැන් නගරයකට ගියාම කොයි තරම් දේවල් මේ ඇහැට බලපං බලපං කියන වගේ එනවා. ඒ වගේ කනටත් ඒ වගේ ශබ්ද එනවා. මේක හරියට අර වඩකේ වගේම ඒකත් බැලුවාම ගම් පහරන සූරු. අන්තිමට මනසට එන හිතිවිලි. ඒකත් මහවදයක් ඒ සංඥාවයි බුදු පියාණන් වහන්සේ මේ උපමාවලින් ලෝකයට දෙන්නේ. ඉතින් මේ සලායතනය ඒකිනුත් පලායනවා. අර පුද්ගලයා ඒකත් එක්ක ඇරලා දුවගෙන දුවගෙන යනකොට ඔන්න දකින්නවා මහා දිය කඩක්. ඒ දිය කඩත් බුදු පියාණන් වහන්සේ ධර්මානුකූලව තෝරන්නේ. මොකක්ද ඒ දිය කඩ? ඒක තෝරන්නේ කාම භව දිඨි අවිජ්ජා කියලා කියන සැඬ වතුරු හතර. මේ මුළු මහත් ලෝකයාම ගසාගෙන යන සංසාරයේ දීර්ඝ දිගම ගඟක තමයි මේක. කාමෝභය කියලා කියන්නේ මහා සැඬ වතුර ඔය වැස්සෙන් පස්සේ කඩාගෙන බිඳගෙන ඔය ගසාගෙන යන්නේ දොළ පාරවල් වල එහෙම ගංගාවල අන්න ඒ වගේ කාමෝභය ගලාගෙන යනවා. ඒ වගේම භව කියලා කියන්නේ පැවැත්ම පැවැත්ම පිළිබඳව තියෙන ආශාව. දිට්ඨි දෘෂ්ටීන් පිළිබඳවත් ඒ වගේම. අවිද්‍යාව. මේ කියන මේ සැඬපතු වලට අහු වෙලයි ලෝකයා සංසාරයේ මේ දීර්ඝ කාලයක් දුක් විඳින්නේ. ඉතින් අර පුද්ගලයා කල්පනා කරනවා මෙතර භය සහිතයි. මෙතර කියලා කියන්නේ ඒකත් බුදු පියාණන් වහන්සේ තෝරනවා සක්කාය කියලා. සක්කාය කියලා කියන්නේ දැන් සක්කාය දෘෂ්ටිය කියන වචනේ බොහෝ විට ව්‍යවහාරයේ පවතිනවා. ඒකේ අදහස මෙහෙමයි. දැන් අර ධර්මානුකූලව බලනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන හැම එකක්ම ස්කන්ධ කියන වචනේ තේරුම ගොඩක් කියන එක. රාශියක්. ඒක ගොඩක් වුණාට සාමාන්‍ය පුදුලාට ඒක ගොඩක් හැටියට වැටහෙන්නේ නැහැ. ඒක නිසා ඒවා ආත්මත්වයෙන් ගන්නවා. ඒ ආත්ම හැටියට ගැනීම අදහස තියෙන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් ඔන්න දැන් යම්කිසි කෙනෙක් ඡායා රූපයක් ගන්නවා. ඡායා රූපයක් අරගෙන මේ මම කියලා කියනවා. ඒ වගේ තමයි හිතට වැටෙන ඡායාවක් කියන තමා පිළිබඳ. අනන්‍යතාවය කියලා ඉදිරිපත් කරන්නේ යම් කිසි එනගේ ඡායාරූපයක් අනන්‍ය වැටියට. ඒක අනන්‍ය නෙමෙයි මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අරගත්තු හිතෙන් ගත්තු අර ඡායාව ඒක වැරදි ආකාරයකට නිත්‍ය හැටියට හිතා ගන්නවා. ඒ වගේ හැම කෙනෙක්ම අර මම මම කියලා කියන්නේ මේ නිරන්තරයෙන්ම වෙනස් වෙන මේ අර කියාපු ධාතු හතරෙන් නිර්මිත මේ ශරීරය රූපස්කන්ධය. ඒක රූපය ගොඩක් හැටියට තේරුම් නොගැනීම නිසා ඒක එකක් හැටියට ගන්න. එතකොට ගොඩක් ගොඩක් හැටියට දකින්න නම් විපස්සනාව අවශ්‍යයි, විදර්ශනාව අවශ්‍යයි, විශේෂ දැක්මක් අවශ්‍යයි. එහෙම නැති සාමාන්‍ය ඔය පෘථග්ජනය කියලා කියන්නේ අර මාර්ගඵල ආදියක් නොලැබූ සාමාන්‍ය පුද්ගලයාගේ සංඥාව තමාගේ ශාරීරිය පිළිබඳව නිත් එකක් හැටියට. නිත් හැටියට හිතනවා මේක. වෙනස් වෙනවානේ කියලා කියන්නේ අන්න අර දීර්ඝ කාලීන ඔය සමාජ සම්මතයට අනුව වයස්ගත වුණා අන්න එහෙම එකක්. නමුත් මේක නිරන්තරයෙන්ම මේ ශරීරයේ කූඩුව ඇතුලේ තියෙන්නේ වෙනස් වීම් රාශියක්. ඒක වැටහින්නේ නැති නිසා ඒක තිබෙනවා කියලා හිතාගෙන. සත් කාය දෘෂ්ටි. අර ගොඩම තියෙනවා. නොවනස්ස තියෙනවා කියන සංඥාව අරගෙනීමෙන් තමයි සත් කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක රූපය පිළිබඳවත් එහෙමයි. වේදනාව පිළිබඳවත් එහෙමයි. වේදනාව වුණත් දැන් අපි හිතමු කෙනෙක් වේද කෙනෙක් ළඟට යනවා. ගිහලා කියනවා මට ඊයේ ඉඳලාම මේ මේ කකුලේ මේ විදිහට වේදනාවක් තියෙනවා. ඉතින් අහනවා ඒ වේදනාවද? ඔව් ඒ වේදනාව තමයි තියෙන්නේ. නමුත් එක මොහොතකවත් මේ වේදනාව එක ආකාරයෙන් පවතින්නේ නැහැ. දැන් අර රූප ගැන බුදු පියාණන් වහන්සේ දීපු උපමාවේ පින්නතුන් අහලා ඇති. අර ඒකේ රාශි ස්වභාවය රාශි සංඥාව කියන එක ඇත්ත වශයෙන් නැති වෙන්නේ අර විදර්ශනාව තුළින් සාමාන්‍ය ලෝකයා තුළ ඒක එකක් හැටියට ගන්නවා. ඉතින් ඒකට රූපය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දීලා තියෙන්නේ හරියට අර දියපහරක ගසාගෙන යන පෙන පිඩක් වගේ. ඒක ඈතට බලනකොට ওই ගංගාවක එහෙම පෙන පිටක් ලොකු පින පිටක් තියෙනකොට ඈතට පේන්නේ යම් කිසි සුදු පාට යම් කිසි ද්‍රව්‍යයක් හැටියටයි ඝන දෙයක් හැටියට. වේදනාව පිළිබඳවත් එහෙමයි දී බබුලු. වහිනකොට ඔය වතුර වැටෙක් කිරීම තුලින් කරන අවස්ථාවේ වහලින් එහෙම වේගයෙන්ම බිඳු ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් ඒ ස්වභාවය සාමාන්‍ය ලෝකයා හිතන්නේ නැහැ වේදනාව පිළිබඳව. වේදනාව නොවෙනස් දෙයක් හැටියට අරගෙන ඒක මමයේ කියලා ගැනීම. සැප වේදනාව දැඩිව අල්ලගන්නෙත් ඒකයි. දුක් වේදනාවට ගැටෙන්නෙත් ඒකයි. මේක පවතින දෙයක් හැටියට හිතන. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙතන තියෙන නිරන්තරයෙන් නැතිවීම නැතිවීම රාශියක්. මේ නැතිවීම නැතිවීම නැතිවීම ශීඝ්‍රව කෙරෙන සම්තතිය නොපෙනීම නිසා ඒක ඝන සංඥාවෙන් එකක් හැටියට ගන්නවා. ඒ අනිත්‍යව පිළිබඳවත් එහෙමයි. රූප වේදනා සංඥාවල තියෙන මිරිඟුවක් හැටියට ගැනීම. ඒකත් අර එතන සමූහයක් එතනක් කියන්නේ මිරිඟුව කියන ඒ සංඥාව අපි ගන්නෙත් ඒක නොවෙනස්ව එතන යම් ඈත යම් කිසි දෙයක් තියෙනවා කියන හැඟීම අරගෙනයි අර මුවා පිටිපස්සේ අනුව දුවන්නේ. සංස්කාර පිළිබඳව කියාපු එකක්. ඒක ඊටාත්ම ප්‍රකටයි. කිහෙල් ගඳට බුදු පියාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මොකද? කිහෙල් ගඳ ඒ පිළිබඳ අවබෝධයක් නැති කෙනා ඒක හිතන්නේ අරටුවක් ඇති දෙයක් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ සංස්කාරවල තියෙන අරටුවක් හැටියට නෑ. මෙතන තියෙන්නේ පිළිම පතුරු ගොඩක් විතරයි. සංස්කාර කියන එකට අපි හිතමු දැන් චේතනා දැන් මේ අත්ත වශයෙන් මම මේ කියලා දැඩිව ගන්න ඕන සංස්කාර කොටස බොහෝ දෙනා ඊළඟට ඊටත් වඩා සියුම් ඊළඟට විඥානය කියලා. අපි මේ හිතේ කියලා කියන එක මගේ හිත කියලා කියනවා. නමුත් ඒකත් එකක් හැටියට නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වන එතනත් නෑ ආත්මයක්. එතන තියෙන හිතවිලි රාශියක්. ඇතිව නැති වෙන ශීඝ්‍රයෙන් නැති වෙන සිත ඊටාත්ම වේගයෙන් කරකෙන චක්‍රයක් වගේ බොහොම වේගයෙන් අර අතීතයේ උපමාවල් දෙනවා. මේ හිතේ එකක් හැටියට ගන්න සංඥාව ඇති වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න. අලාත චක්‍ර කියලා කියන ගන්නවන ගිනි පෙනෙල්ලක් වනනකොට පෙනෙන්නේ ඒක එකක් හැටියට ඒ චක්‍රයක් හැටියට පේනවා. නමුත් ඒ තාම ශීක්‍රයෙන් ක්‍රියා කරන්නේ. හිතත් ඒ වගේ. කයටත් වඩා උපමාවක් දෙන්න බැරි තරම් ශීක්‍රයෙන් මේ හිත කියන එකත් වෙනස් වෙන විඥාණය. ඒකත් සාමාන්‍ය ලෝකයට නොවැටහෙන නිසා අවසාන වශයෙන් විඥාණය ආත්මයක් හැටියට ගන්න ওই මහා දාර්ශනිකින් පවා. බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්වුවේ මේකත් මේ ගොඩක් විතරයි. ඒකට ඔන්න සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි මේ කෙටියෙන් කියන මේ ආත්ම දෘෂ්ටියයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයා තුල තියෙන බරපතලම ක්ලේශය දෘෂ්ටිය වෙන ආත්ම දෘෂ්ටිය අහේතුකව ඇති වුණා නෙවෙයි. කිසිම හේතුවක් ඇති නැතිව ඇති වුණා නෙවෙයි. වැරදි අවබෝධයකින් වෙලා තියෙන්නේ. මේ ශීඝ්‍රව වෙනස් වීම, ඇතිවීම නැතිවීම සම්තතියන දැකීම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහම මමයේ මාගේ කියලා ගැනීම තුළුනේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක රූපය මමයි කියලා කියනවා. එක්කෝ රූපය තුල මම ඉන්නවා කියනවා. එහෙම නැත්නම් මම රූපවන්ත කෙනෙක් කියනවා. එහෙම නැත්නම් මා තුල රූපය තියෙනවා කියනවා. ඔය හතර ආකාරයට රූපය පිළිබඳව කල්පනා කරලා දැඩිව ගන්නවා මමයි මාගේ කියන දෘෂ්ටිය. වේදනාවන් පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයට හිටි කර දුන්නේ. තක්කාය දිට්ඨිය තුලයි සාමාන්‍ය ලෝකයා සිටින්නේ සංසාරගත සත්‍යය. ඉතින් ඒක භයසහිත බව අර පුද්ගලයාට වැටහෙනවා. මෙතර බයයි. තක්කාය. එතර තමයි නිර්වාණය. ඒකට ඉතරට යන්න ඊළාට ඉතර නිර්වාණයයි ඒ ඉතරට යන්න. ඒක කියන්නේ ලෝකෝත්තර තත්වයයි එතන සංගාන කරන්නේ. ඒකට යන්න මේ පුද්ගලයා හදාගන්න පවුර බුදු පියාණන් වහන්සේ උපමා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. එතනත් අපිට හිතාගන්න හුඟක් දේවල් තිබෙනවා. අර කිව්වනේ නැවක් නෑ මෙතන. පහසු වෙන්න ඉතර වෙන්න නම් නැවක් තියෙන්න ඕන. එතකොට Tamanට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. එහෙම නැත්නම් ඒ අමුතුවෙන් සකස් කරන්න දෙයක් නෑ නැව තියෙනවා. ඕන වෙලාවකට යන්න. එහෙම නැත්නම් පාලමක් තියෙනවා. එහෙම එකක් නෑ මෙතන. මේ සංසාරයෙන් ඈතර වෙන්න එහෙම සකස් කරලා සම්පූර්ණ කරපු මාර්ගයක් නෑ. දෙවියෙක්වත් නෑ මේක එහා පැත්තේ අරගෙන දාන්න. නමුත් තම තමන්මයි කරන්න තියෙන්නේ. ඒ ටික පෙන්වන්න තමයි කිව්වේ අර පුද්ගලයාට අන්තිමට සිද්ධ වෙන පවුරක් හදාගන්න. තමාගේ මට්ටමින් ගස් කොළන් ඒ කඩලා එකතු කරගෙන පවුරක් හදාගෙන ඒ පහුරත් තමන්ගේ උත්සාහයත් අතින් පයින් උත්සාහ දැරීම කියන එක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ විරියාරම්භ වීරය ආරම්භ වීරය ආරම්භීම කියන එකට උපමා මේ උපමාව දිගට මේ විදිහේ පුදුම උපමා තියෙන ධර්මයේ උපමා උපමේය සංසන්දනය බුදු පියාණන් වහන්සේගේ මහා ආශ්චර්යවත් දෙයක. දීඝ කතාවක් ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා. කතා රසය තුලින් සංඝයා වහන්සේලා කන් දෙනවා. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා. බලනකොට ඉස්සරහින් තියෙන නිකන් කතා අර කියාපු මා කතා ගොඩ. අන්තිමට ඒකට ඒ උපමාවල එකින් එක අහවල් අහවල් ධර්මකාරණේටයි මම මේ කිව්ව කියනකොට ඔන්න එතකොටයි මේක තේරුම් ගන්න පුළුවන් වන්නේ. දැන් මෙතන එතකොට පහුර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය දැන් ඔය මේ කාලේ මාර්ග ගැන ඔය සංකල්ප තියෙනවා අධිවේග මාර්ග තියෙනවා දානාන අප්‍රකාර මාර්ග ගැන සංකල්ප තියෙනවා. ඕවා හදන්න බොහෝ අය වෙහෙස වෙනවා. ඉතින් එහෙම මාර්ග තියෙනවා නම් අපේ වාහනය ඒ වාරට දාන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කෙලින්ම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට යන මාර්ගයක් නම් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පෙන්වන්නයි බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළේ නැවක්වත් නැහැ, පාලමක්වත් නැහැ. තම තමන්ම දුකසේ අර විදියට ගස් කොළන් කඩලා පොඩි පහුරක් හදාගෙන තමන්ගේ අතපයත් උපචාර කරගෙන විරිය ආරම්භ කියලා කියන්නේ වීරිය ආරම්භීම. වීරිය ආරම්භීම තුලිනුයි. වීරිය ආරම්භීමත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අදාළ. වීරිය ආරම්භීම කියලා කියන්නේ මොකද්ද? අන්න අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ සීල සමාධි ප්‍රඥා වැඩිවීමයි. ශීලය සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. සමාධිය සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. ප්‍රඥාව සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. වීරය දරන්න වෙනවා. මේක නිකන් ලබා ගන්න බෑ. අතින් පයින් වීරය ඇරඹීම කියලා කියන්නේ ඒකයි. ඒක තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙලා එහාට ගිය තැනැත්තා එතන හඳුන්වන්නේ අවසාන බුදු පියාණන් වහන්සේ එතන වුණු තැනැත්තාට එතන බ්‍රාහ්මණ කියන වචනය යොදනවා. අන්න ඉහළ මාර්ථයෙන් ශාසනයේ මේ පින්නතුන් අහලා ඇති බුදු පියාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන වචනයට විශේෂ අර්ථයක් දුන්නා. බ්‍රාහ්මණ කියන එක ශාසනික අර්ථයෙන් ගත්තොත් ඒ දෙන්නේ රහතන් වහන්සේටයි. පිරිසිදු තුම්ම තත්වයේ ලබාගත්තු කෙනාටයි. යන්න එතරට ගිහිල්ලා ඒ බ්‍රාහ්මණයා ඉන්නවා දැන් අර කියාපෝ භයජනක තත්වයෙන් මිදිලා. ඉතින් මේ නිවනයි අන්තිමට එතන දක්වන්නේ. අමෘත තත්වය. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ අර උපක ආජීවකයට ප්‍රතිඥා කළ ආකාරයට මම මේ අන්ධ වූ ලෝකේ අමෘත බෙරේ නාද කරන්නයි මම මේ බරණස්පුරයට වඩින්නේ කියලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කරේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා කියලා. ඒත් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන එකත් අර කිව්වා අමෘත බෙරේ ඒ බෙර සද්දේ කොච්චර දුරට ගියාද කියලා මේ පින්නතුන් අහලා තියෙනවා. අකනිටා බඹලෝ දක්වාම ඒ අර අමා මහ බෙරේ සද්දේ ඇහුණා. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්. ඒකට එයින් කෙරෙන්නේ මොකක්ද? අන්ධ ලෝකයා කිව්වේ අර කියාපු ස්කන්ධ తত্ত্বය. ස්කන්ධ කියලා ඒ අපි වචන යොදන්නේ ගොඩක්. ගොඩක් කියලා කිව්වට ඒක වචනෙන් කිව්වට මොකද සාමාන්‍ය ලෝකයට ඒක එදිනදා ජීවිතයේදී මේකේ රාශි ස්වභාවය වැටහෙන්නේ නැහැ. ඒ නොවැටෙන නිසා මේ හැම එකක්ම පිළිබඳව ව්‍යවහාර කිරීම එක්කම දැඩිව ගන්නවා මමයේ මාගේ කියලා. ඒක තුල තමයි මේ සංසාරේ බන්ධන තියෙන උපාදානය. උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. අල්ලා ගැනීම තුල තියෙන්නේ අල්ලා ගන්න එකක් හැටියට. අතහැරෙන්නේ මෙතන රාශියක් හැටියට දැකීම තුලින්. අල්ලා ගැනීම එකක් හැටියට ගැනීම. ඒකෙදි දැන් අපි හිතමු දැන් ඔන්න තෙත් වෙච්ච මඩ වගුරකින් අපිට පුළුවන් යම්කිසි පස් ගුලියක් හදා ගන්න අතට. ඒකේ අර තෙත් ගතිය තණ්හාවත් තෙතමනක් හැටියට දක්වනවා. තණ්හා සීනේ හෝ කියලා කියනවා. තෘෂ්ණාව නිසා මේ සමූහයම එකක් හැටියට ගන්නවා. හිතට ගත්තට පස්සේ ඔන්න ඊළාට දැඩිව ඒක අල්ල ගන්න පුළුවන් උපාදානය, තණ්හා උපාදානය. නමුත් විදර්ශනා වශයෙන් දැකලා මේක අර රාශියක් හැටියට දැකීමෙන් ඒක එකක්ම ශීඝ්‍රව නැති වෙනවා කියන එක ඒක උපමාවට ගත්තොත් අපි මේ පොතේ තියෙන උපමාවක් නෝද අදහස හැටියට ගන්න ගත්තොත් දැන් කාන්තාරවල එහෙම වතුර බින්දක් නැති කාන්තාරවල තියෙන ස්පස් ගොඩක් ගලි ගොඩක් අතට ගත්තාම අහුරක් හැටියට ගත්තාම හිටින්නේ නැහැ අතීත පොත්වල තියෙන අතටගත් වැලි මිට නොසිටින්නේ කියලා මිටේ හිටින්නේ නැහැ ඒවා එහෙම ගලාගෙන යනවා අන්න ඒ වගේ තමයි අර විදර්ශකයන්ට මේ රාශිය වැටෙනකොට මෙතන එකක් හැටියට ගන්න නැහැ. එතකොට මේ රාශියක් ගුලියක් වෙලා එන්නේ තණ්හාව කියන අර තෙතමනිය තුලිනුයි. අන්න මේ ටික කල්පනා කරගත්තොත් ඒකෙන් හිතා ගන්න පුළුවන්. මේ තෘෂ්ණාව තුලින් අපිට මේ ඇත්ත වශයෙන් උපාදාන වශයෙන් දැඩිව ගන්න ඕන නිසා අපි මේකට තෘෂ්ණාව කිට්ටු කරගෙන මේක එකක් හැටියට ගන්නවා. ඉතින් ඒ ඊළඟට ඒක නිසා මේකේ ඇතිවීම නැතිවීම සම්තතිය පේන්නේ නැහැ. විදර්ශනාවෙන් බලනකොට තණ්හාව ඈත් වෙන්නේ ඈත් වෙන්නේ. තණ්හාව ඉවත් වෙන්න ඉවත් වෙන්න. මේකේ රාශි ස්වභාවය වැටෙනවා. හරියට අර කාන්තාරයක වැලි අතට අරගෙන ගුලියක් හදන්න බැරුවා වගේ. මොන ඒ විදිහට අපිට හිතා ගන්න තියෙන්නේ අපේ මේ බුදු පියාණන් වහන්සේ මේ තුලින් දක්වන්නේ මේ ලෝකයා මේ සක්කාය දෘෂ්ටිය කියන මෙගොඩ විඳින දුක් සමූහය අතන මුලින් ඉඳලම පෙන්වුවේ. එතකොට දැන් උපකාජීවකයා ඒ ජීවිතයේ තපිය බලාපොරොත්තු වෙන්නේ ඇති කරගත්තු ඒ ජීවිත පරිවර්තනයේ අන්තිමට දුකටපත් වුණා. ඒ අවබෝධය තුලින් ඊළාට කලකිරිලා ඒ දිව්වේ දුවල දුවල එහෙම නැත්නම් අනන්ත ජින ඒ තමන්ගේ මිත්‍රයා සොයාගෙන අබිනික්මන් කරේ. ඒ වගේ සාමාන්‍ය ලෝකයා යම්කිසි සිද්ධියක් වෙනකම් බලන් ඉන්නවා. මේ මේ දුක තේරුම් ගන්න. නමුත් බුදු පියාණන් වහන්සේ මේ උපමාව තුලින් පෙන්눔 කරන්නේ ඒම gedara dore පටලැවිල්ලක් බලාපොරොත්තු කඩවීමක් ඒ විදිහේ දෙයක් වෙනකන් ඉන්න ඕනේ නැහැ පලා යන්න. නෙක්ඛම්මයට. පංචස්කන්ධය දිහා අර කියාපු විදිහට අර උපමා වාසියෙන් බලනකොට පලා යන්න සිද්ධ වෙනවා. එදෙන පලා යාම කියලා කියන්නේ ඒකේ කිලින්ද තණ්හාව ඇතහැරීම. මේ ශරීරය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතර මෙතන බුදු පියාණන් වහන්සේ උග්‍ර විෂය ඇති සර්පයන් හතර දෙනෙකුට උපමා කිරීම තුලම තියෙනවා අන්න සංවේගය. මේ අපි මේ සාත්තු කර කර ඉන්නේ. උදේට නැගිට්ටවන්නේ, නාවන්නේ, හවන්නේ හිදි කරවන්නේ සර්පිය හතර දෙනෙක් නේද කියලා හිතන ඒ බයට තමයි. ඒ ඊළඟට ඒක බය වැඩි කරන්නයි අර ඒ අනිත් අය කිව්වේ මේ සර්පයන් හතර දෙනාට මෙන්න මේ විදිහට උඹ ස්ථාන කිරීමයි නුඹට අයිති කටයුත්ත. හැබැයි එක්කෙනෙක් හරි කිපුණොත් නුඹට මරණය හෝ මරණයට හා සමාන දුකටපත් වෙනවා. ඒක අපට ප්‍රත්‍යක්ෂ වෙනවනේ මේ ඔය වාපිත්සෙම් ආදී ඒවා කිපුණාට පස්සේ අපි ඉතින් වෛද්‍යවරු සොයාගෙන යනවා. ඒකත් වැඩි වෙන අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා මරණයත් වෙනවා. නමුත් අපි මේ අර සර්පය හතර දෙන බදාගෙන ඉන්නේ. සර්පය හතර දෙනා යට ගහගෙන ඒ හතර දෙනා එකතු කරගෙන ආවේ මේ මම මාගේ කියන ඒ සක්කාය දිට්ඨිය ගෙන යන්නේ. මේ රූපස්කන්ධය. අන්න එතනයි බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඒකෙන පලා යන්න කියලා. පලා යාම කියන්නේ ඒක තුල තියෙන ඇල්ම ඉවත් කරලා එයින් ඒකේ තියෙන භයජනක ස්වභාවය දැකලා සංවේගය ඇති කරගෙන එයින් හිත මෑත් කර ගැනීමයි එතන අදහස් කරන්නේ. නමුත් එතනින්ම ඉවර නෑ ඊළාට ඊළඟට තියෙන වදකෙන් එතන ඒ ගැඹුරට ගැඹුරට යන්නේ. පංච උපාදානස්කන්ධය. ඒ සාමාන්‍ය ශරීරයට සාතු කිරීම තුල තියෙන නිස්සාරත්වය පමණක් නෙවෙයි. මේ හිතෙන් ඒවා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන ගොඩවල් පහක් ගැනීම තුල තියෙන දුක. මේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම නිසා ලෝකයේ ඇතිවන මේ ප්‍රශ්න ඊළාට දුක් සමූහය ඊළාට සංසාරයේ දිගට යාම මේ හැම එකක්ම මෙතනින් අදහස් කරන වද කියමින් හැටියට ඒකයි බුදු පියාණන් වහන්සේ මේ සමහර තැන්වල මායя කියන එක හඳුන්වන්නේ මේ එක එක ස්කන්ධයම මායя කියලා. මොකද මේ ස්කන්ධය තියෙන තාක් තමයි මරණය කියන බය තියෙන්නේ. මේවා අල්ලගෙන ඉන්න තාක් මරණ බය තියෙනවා. මරන්නෙක් හෝ මැරෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. සංඝයා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා මාර මාර කියලා මෙහෙම වචනයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ. කවුද මේ මාරයා කියලා කියන්නේ? ඒකට කියනවා මම කියනවා රූපය මාරේ. මොකද රූපයම තියෙනකන් තමයි මැරෙන්නෙක් හෝ මරන්නෙක් ඉන්නේ. ඒ නිසා රූපය මාරයා. වේදනාවත් එහෙමයි. ඒකට මේ පංච උපාදානස්කන්ධයම මාරයින් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ සංකල්පය අතන අර වදක හැටියට තියෙන්නේ. ඊළඟට නන්දි රාග කියන්නේ අන්න ඇල්ම යාළුවෙකුගේ ස්වරූපයෙන් එන්නේ. සතුට සහ ඇල්ම යමක් පිළිබඳව ඇති කරගන්න සතුට සහ ඇල්ම. උපක ආදිවියට දුනේ අර චාපා පිළිබඳව ඇති කරගත්තු නන්දි රාගය. සතුට සහ ඇල්ම ඒක තුලින් අර අන්තිමට निराහාර වෙලා ඉඳලා උත්සාහ කරලා ඒ විවාහ ජීවිතයකට තුළුණ අන්තිම දුක් ගොඩක් ඒක තුල තියෙනවා. නන්දි රාගය. ඊළඟට ආයතන 6 ගැන කිව්වෙත් ඒ දැන් සාමාන්‍ය ලෝකයා ඇස කන නාසය දිවකය මන කියන ඒවා ආත්මත්වයෙන් අරගෙන ඒකට අර නිරන්තරයෙන්ම නොවෙනස්ව පවතින ආයතන හැටියටයි සැලකන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ආයතන කියන ඒවා මේවා පාළු ගම් වගේ. මේවා ඇතුලේ කවුරුවත් නැහැ. දොරට තට්ටු කරලා බලනකොට අර ගෙදර වලට ගිහිල්ලා බලනකොට හැමතැනම හිස් කියලා කිව්වේ ඒකයි. ඒ උපමාවේ කියවෙනවා අර පුද්ගලයා පාළු ගමට ඇතුල් වෙලා ඇතුල් වෙන ඇතුල් වෙන ගෙවල් පාළුයි. ගෙවල් වල වාදන අල්ලනකොට ඒ හැම වාදන හිටන් හිස්. ඒ කියන්නේ අර මේ ආයතන වල හිස් ස්වභාවය පෙන්වන්නේ. ආත්මත්වයෙන් ශූන්‍යයි. එක තැනකවත් නැහැ මම කියලා ගන්න කෙනෙක්. දොරට තට්ටු කරලා බලනකොට කවුද ගෙදර කියලා ඇහුවාම උත්තර දෙන්න කෙනෙක් නැහැ. අර තට්ටු කරන සද්දේ ආපහුවාම හිතාගන්න ආයේ කවුරුවත් ඉන්නවා කියලා. අන්න ඒ විදිහ දෙයක් වෙන්නේ. පාළු ගෙවල්, පාළු ගෙවල් හය. තේතනත් නැහැ ආරක්ෂාවක්. ඒ මදිවට ඒ පාළු ගෙවල් 6ට ගම්පහරන හොරු 6 දෙනෙක් ඉනවා. ඒ හොරු තමයි යන්න අර රූප හොරා, ශබ්ද හොරා, ගන්ධ හොරා, රස හොරා, ස්පර්ශ හොරා, සිතිවිලි හොරා. ওই හොරු එනවා පහරන්න. ඉතින් මේවාට යට වෙනවා. අර රූප හොරාට යට වෙලා තමයි අර රූපක ආජීවයට එහෙම එකක් උනේ. ওই විදිහට මේ ගම්පහරන්න එනවා අන්න අර 6 දෙනෙක්. ඉතින් ඒකටත් බය අර පුද්ගලයා දුවන. එහෙම දුවගෙන යනකොට තමයි ඔන්න අර දියකඩ හරියාකාර පේන්නේ මේ මේ මං ඉන්නේ මේ දියකඩේ මෙහා පැත්තේ නේද කියලා. ඔන්න වැටහෙනවා. මේ මහා ඕග හතරක් ගලාගෙන ගලාගෙන යනවා. කාමෝග, භවෝග, ditthෝග, අවිජ්ජෝග කියලා. මහා භයානක ගම් වතුරක්. ඒක මෙගොඩ භයානකයි. නමුත් මේ පුද්ගලයාට පේනවා මේ ගොඩ නම් ආරක්ෂා සහිතයි. මේ නතර වුණ හැටිය තමයි සැපත කියලා. ඊට වටපිට බලනවා. පාලමක් නැහැ. නැවක් නැහැ. ඊළාට කල්පනා කරලා තමන්ගේ උත්සාහය යොදලා හදා ගන්නවා. දැන් එක්කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අර තර්කානුකූලව බලන කෙනෙක් හිතන්නේ මේක ඔය ලෝකේ තියෙන බුදු පියාණන් වහන්සේ කියන්නේ ලෝකේ හැම පාරවලම යටයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නමුත් කෝ එක කොහෙද තියෙන්නේ ඒක? ඒක හදවත තුලින් තමන්ම ඇති කරගන්න ඕන මාර්ගයක් මේක. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ මේ ලෝකයේ තියෙන මේකම තමයි මාර්ගයේ විමුක්තිය සඳහා මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ ලෝකේ තියෙන තරම් මාර්ග හැම එකකටම වඩා එක අවස්ථාවක සංඝයා වහන්සේලා එකතු වෙලා ඒ පාරතොටේ කතාවල් කතා කර කර ඉන්නවා. දැන් මේ කාලේ වගේම තමයි. අන්න අහවල් අහවල් පාරවල් හොඳයි. අධිවේග මාර්ග තියෙනවා, අර විදිය මාර්ග තියෙනවා. ඕන හැටියට යන්න එන්න තියෙනවා. මොනවද මහණෙනි කතා කරන්නේ? පාරවල් ගැන. ඔන්න කියනවා ඔය ඔක්කොම පාරවල් යටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ. මේ අංග 8 මේ මාර්ගය තමයි ශ්‍රේෂ්ඨම මාර්ගය. ඉතින් අන්න ඒ විදිහට මේ නමුත් මේ මාර්ගය අර බාහිරව දකින්න පුළුවන් දෙයක් නොවේ. ඇතුළතින් තමන්ම සකස් කරගත යුතු දෙයක්. ඒකට අර පහුරිය උපමාව දැක්ුවේ. ආරෂ්ඨාංගික මාර්ගය අර පහුර වගේ. ඉතින් සීල සමාධි ප්‍රඥා වශයෙන් බැලුවත් සමත විදර්ශනා වශයෙන් බැලුවත් ඒ සඳහා විශේෂ උත්සාහයක් අටයුතුයි හැම කෙනෙක්ම. වීරිය නැතුව බෑ. විරියාරම්භ කියලා කිව්වේ අන්න අර අතින් පයින් උත්සාහ කළේ පහුරත් පවුර ඇතුළත් නෑ ඔය මේ කාලේ වගේ ඔය ස්වයංක්‍රීය යන්ත්‍ර එක ඉඳගත්තට පස්සේ ඉබේ හොය යන ගමනක් නෙවෙයි මේක. පවුරත් උපකාර කරගෙන අතත් පයත් උපකාර කරගෙන දුකසේ තමයි අර මිනිස්සයා අර එහා ගොඩට යන්නේ. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා මේක එකපාරට අර විදුලි යන්ත්‍රයක් ක්‍රියා කරන්න වගේ බොත්තමත් අධි කිරීමෙන් නෙවෙයි කරන්නේ දුකසේ. දුකසේ සීල් රකින්න ඕන අඬාගෙන අඬා වැටිගෙන හරි නොකන්න බියයි. ඒ වගේ තමයි භාවනාව සමාධි. ඊළාට ප්‍රඥාව සඳහා උත්සාහය ඔය ටික පෙන්වන්නයි බුදු පියාණන් වහන්සේ අර පහුර ගැන උපමාව කිව්වේ. නමුත් ඒගොඩට ගියාට පස්සේ අන්න සැනසීම ക്ഷേමයි. තවත් නෑ සංසාරේ උපත. ඒගොඩෙන් පිට නිර්වාණය කියලා කියන්නේ අමෘතය කියලා කියන්නේ ඒකයි. ඒකට අමෘතය කියන එක අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධයින් හැටියට. අර අතීත සංකල්පය තුනේ දෙවියන් අතර එහෙම යම්කිසි විශේෂ පානයක් දිවි ලෝකේ තියෙන. ඒ විදිහේ පානයක් පානය කිරීමෙන් තදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ අමෘතය පිළිබඳව ඉදිරිපත් කරන්නේ නිර්වාණ අමෘතය කියලා කියන්නේ අන්න අර මාරයින්ගෙන් ගැලවීම. රූපය මායя, වේදනාව මායя, සංඥා මායя, සංස්කාර මායя, විඥාන මායя ඒවා මායя වෙන්නේ ඒවා ඉදිරියට බදා ගැනීම නිසා, උපාදානය නිසා. උපාදානය හැරිය අවස්ථාවේ අර මරණ බය නැහැ. මරණ බයෙන් මිදීමයි එතකොට. මරණ බයෙන් මිදීම මෙලොව ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර කියාපු උපාදානයන්ගෙන් සිත මුදාගත්තු අවස්ථාවේ. ඒකයි අමා මහ නිවන. එතකොට මේ අමා මහ නිවන පිළිබඳ පණිවිඩයයි බුදු පියාණන් වහන්සේ, මේ අමා මහ නිවන් බෙරයයි බුදු පියාණන් වහන්සේ අර ධර්ම චක්‍රපවත්තන අවස්ථාවේ නාදකලේ අකනිටා දක්වා එන ආකාරයට මේ පණිවිඩයයි උපග ඒ ආජීවිකයට මේ අවස්ථාවේ දුන්නේ ඒක අනුව ආජීවිකයා තමන්ගේ විමුක්තිය සාසා ගත්තා. ඒකට අපි මේ කල්පනා කරන්න ඕන අන්න රූපමා වාශ්‍රේ අපට අමුතුවෙන් මේ සසර දුක සසර කලකිරීම ඇති වෙනකන් බලන් ඉන්න ඕනේ නෑ. නෙක්ඛම්ය කරන් යම් කිසි පීඩාවක් දරුවෙක් මල්ලෙක් නැති වෙලා යයිද විවාහ ජීවිතේ කඩ වෙලා යයිද තමන්ගේ ආදායම් මාර්ග නැති වෙලා යයිද එතකොට මම සසර කලකිරෙන්නේ කියලා සසර කලකිරීමේ බඳු බාහිර දෙයකින් වෙනකම් බලන් ඉන්න දෙයක් නැහැ මේ උපමාව මෙතන මේ තමන්ගේ ශාරීරිය දිහා බලනකොට මේ සර්පියෝ ගැන වදකියෝ ගැන හිතනකොට මේකෙන් මිදීමේ වටිනාකම තමන්ට තේරෙනවා ඒ මිදීමට තියෙන මාර්ගයත් අර විදියට අධිවේග මාර්ග ලෝකයේ තියෙනා වගේ ඒව ගෙවලා යන්න පුළුවන් සල්ලි තියෙනකොට යන්න පුළුවන් ඒ විදිහේ මාර්ග නෙමෙයි දුකසේ තමන්ම හදාගෙන ආතු ඉති එකතු කරලා පළහුරක් හදා ගන්නවා වගේ දුක ගිහිල්ලා මේ නිර්වාණ මාර්ගය කරන්නේ නම දුකසේ කරත් අන්තිමට මේක සාර්ථක වුණ දවසට අන්න සැනසීම. එතකොට ඒ නිවන සඳහා මේ පින්න තුනත් අද දවසේ අද වැනි වටනා පොය දවසේ තම තමන්ගේ ගෙදර දොරවල් කොයි කොයි විදිහේ සුඛෝභෝගී මාණ්ඩ තුනත් ඒවා අතහැරලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට රහතන් වහන්සේලාගේ ජීවිතයට ලං වීම වශයෙන් උපෝසත ශීලයේ ඒ ආෂ්ටාංග ශීල සමාදන් වෙලා බොහෝ දෙනෙක් ඒ වගේ Tamante ශීල සම්පත්තියෙන් යුක්තව රහකිතාක්කේ බණ භාවනාවලට සිටියම ආගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය Taman තුල අර පහුර තනා ගැනීමේ උත්සාහය සඳහා යදත් හේතුනේ. එතකොට ඒ උත්සාහය පිෂ්ඨ කරගෙන මේ අසු ධර්ම දේශනාවේ ධර්ම ශක්තිය පිෂ්ඨ කරගෙන මේ පින්නතුන්ට අර බුදු පියාණන් වහන්සේගෙන් උපකාරීකයට ලැබුණු ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයම අනුව ඒ දේශකයන් වහන්සේලාගෙන් ලැබෙන ඒ උපකාරය පිට කරගෙන මේ පින්නතුනොත් අර පහුවේ තම තමන්ම තනාගෙන මේ සංසාර දුක කෙලවර කෙරෙන වශයෙන් අර අෂ්ටාංග මාර්ග සම්පූර්ණ කළයන් කිසි ආවස්ථාවක සෝවාන් සකදාගාම යනාගාම යරහත් කියන මාර්ග බල ප්‍රතිවේදී සියලු සංසාර දුකිනක් නිදීමට මේ කුසල මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයක් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වීමට අවීචයේ සිට අපනිට ආදක්වා යම් සත්ව කෙනෙක් සූදානම් සිටිනවා නම් ඒ හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමාමහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ටිකකින් මේ ගාථා කියන්නේ එත්තාවතාචම් සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මොහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදි බුම්මට්ඨාදි වානාගාමහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාදි බුම්මට්ඨාදි වානාගාමහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා සෝකප්පත්තා ජනිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භය සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භය සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ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 අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.